ආහාර ගැන සම්මා දිට්ඨිය හඳුන්වා දීපු කොටස මෙවැනි මාතෘකාවක් අද දවසේ තබා ගැනීමට හේතු කාරණා ගොඩක් තියෙනවා වර්තමානයේ අපේ සමාජයේ බහුල බහුලව භාවිතා කරන වචනයක් තමයි සම්මා දිට්ඨි කියන වචනේ. නිවැරදි දැකීම යහපත් දැකීම කියන සිංහල අර්ථයෙන් තිබුණත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මේ සම්මා දිට්ඨිය කියන වචනය උන්වහන්සේ සොයාගත්ත චතුරාර්ය සත්‍යය මුලින්ම පැහැදිලි වෙන අවබෝධ වෙන අවස්ථාවයි. නමුත් වර්තමානයේ සමාජය තුල අපි දකිනවා වෙනදාට වැඩිය මේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් ඊට ආසන්නව ඊට සමාන වචන ධර්මයේ තියෙනවා දර්ශනය නැත්නම් සෝවාන් වීම එහෙමත් නැත්නම් ලෞකිකත්වයේ ඉක්මවීම මෙන්න මේ කියන ධර්ම කාරණා ගැන බහුල වශයෙන් සාකච්ඡා වෙනවා. ඒ බහුල වශයෙන් සාකච්ඡා වෙන එක ධර්මානුකූලව හිතනකොට සතුටු වෙන්න කාරණයක්. මක්නිසාද බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපි හුඟක් දෙනෙක් හුඟක් තැනකදී කතා බහ වෙනවා නම් එය බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳව උනන්දුවක් සමාජයට තියෙනවා කියන අදහසයි. නමුත් මෙවැනි උනන්දුවක් තියෙන වර්තමාන කාලයේ දිහා බැලුවම හැමෝම මහන්සි ගන්නවා මේ සම්මා දිට්ඨිය කියන දේ තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ දර්ශනය කියන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන දර්ශනය කුමක්ද කියලා තේරුම් ගන්න. මේ තේරුම් ගන්න මහන්සි ගැනීම තුළ ඒ වගේම උත්සාහ ගැනීම තුළ උත්සාහයට නැත්නම් ඉල්ලුමට අනුව සැපයුමක් ලෝකෙන් බිහි වෙනවා. වැඩි දෙනෙක් යමක්ද ඉල්ලන්නේ ඒ ඉල්ලනට ඉල්ලන එකට සැපයුමක් හදනවා. දැන් වර්තමාන සමාජයේ මේ සම්මා දිට්ඨිය කියන ඉල්ලුම් වැඩි නිසාවෙන් මේ හොයන නිසාවෙන් ඒහා සමානව සැපයුම් ගණනාවක් ඇති වෙලා තියෙනවා. දැන් එන්නේ මේ ධර්මානුකූලව ඉස්සරහට බුදුහාමුදුරන්ගේ ධර්මය හරියට හරියට තේරුම් කරගෙන මේ සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් අවංකව කටයුතු කරන සදහවක් බෞද්ධයාට සමහර විට හානිදායක වෙන්න පුළුවන්. කුමක්ද හානිදායක වෙන්නේ? මේ සම්මාදිට්ඨිය සම්බන්ධව අපි හොයලා බලනකොට ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන වැරදි අර්ථකථන හෝ වැරදි මඟ පෙන්වීම. දැන් මේ ප්‍රශ්නය සමාජයේ බහුලව දකින්න හම්බ වෙනවා. විවිධ පුජ්‍යලයෝ විවිධ අර්ථකතන ධර්මානුකූලව නොවන අර්ථකතන මේ සම්මාදිට්ඨියට ලබා දෙමින් ඉදිරියට යන බව හුඟා වෙලාවට මේ මහා සංඝරත්නය දන්නවා. දැන් අපිට සිදු වෙනවා එහෙනම් බෞද්ධ විදියට සදාවත් බෞද්ධයන් විදියට බණහන පින්වතුන් විදියට මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට ගමන් කරන අය විදිහට ලෞතර බුදු පියාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ගැන පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? මේ සම්බන්ධව විවිධ සූත්‍රවල විවිධ දේශනාවල බුදුහාමුදුරුවෝ විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. නමුත් අද දවසේ මේ මාතෘකාවට තබා ගත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර පාඨයක් නෙවෙයි. මේ සූත්‍ර පාඨය නැත්නම් මේ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කරේ සරියුත් මහරහතන් වහන්සේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මේ ලෝකයේ නැත්නම් මේ බුද්ධ ශාසනයේ යම්කිසි පුජ්‍යලයේ සම්මා දිට්ඨියක් ලබනවාද නැත්නම් දර්ශනයකටපත් වෙනවාද එහෙම වෙන්න පුළුවන් කාරණා නැත්නම් ක්‍රමවේද 16ක් තියෙනවා කියලා දේශනා කරනවා. දේශනා කරන ගමන් මේ දේශනාවේ මූලය නැත්නම් නිදානියත් මේ පින්වත්තුන්ට වැදගත් වෙනවා. දැන් සරියුත්ථම්දුරෝ අපේ ත්‍රිපිටකය තුල සරියුත්ථම්දුරෝ දේශනා කරපු දේශනාවල් සූත්‍ර කියනවා ගණනාවක්. මේ සූත්‍ර ගණනාවම සංසන්දනය කරලා හොයලා බැලුවොත් චෞරහාරී එතන තියෙනවා සමහර සූත්‍ර බුදුහාමුදුරන් වහන්සේ ආරම්භ කරනවා දේශනාවක් මහා සංඝරත්නයට හරි ගිහි පින්වතුන්ට ඒ සිදු කරන දේශනාවේ මැදදී බුදුහාමුදුරන්ට යම්කිසි විදිහක කායික ආබාධ ඇතිවෙච්ච තැන්වලදී නැත්නම් කොන්දේ අමාරු හිසේ අමාරු ඇතිවෙච්ච තැන් සූත්‍රවල තියෙනවා එහෙම සටහන් වෙලා එවැනි අවස්ථාවකදී බුදුහාමුදුරුව විසින්ම සරියුත් හාමුදුරුවන්ට උපදෙස් දෙනවා එතන සිට දැන් විවේක ගන්න බුදුහාමුදුරුව විවේක ගන්න යන නිසා ඒ දේශනාව බුදුහාමුදුරුව තරමද්දුරට කරගෙන ආපු දේශනාව ඉදිරියට ගෙන යන්න. මෙවැනි දේශනා තියෙනවා අපේ ත්‍රිපිටකයේ. සරියුත් හාමුදුරුව දේශනා කරපුවා. ඊට අමතරව තියෙනවා සරියුත් හාමුදුරුවන්ගෙන් යම්කිසි හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ගිහි සදහවතෙක් වෙන්න පුළුවන් ධර්මානුකූලව යම්කිසි දෙයක් විමසුවම ඒ සම්බන්ධව සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර තියෙනවා ඊට අමතරව තියෙනවා සරියුත් හාමුදුරුවෝම තමන් වහන්සේගේම කල්පනාවක් අනුව හිතලා කල්පනා කරලා මහා සංඝ රත්නය එක්කාසු කරලා දේශනා කරපු සූත්‍රයක්. එතකොට මෙන්න මේ වර්ග තුනේ සූත්‍ර සරියුත් සාමුද්‍රාංගේ දේශනා විදිහට අපිට දකින්න හම්බ වෙනවා. බුදුහාමුදුරන්ගෙත් මේ අනුක්‍රමණයම යන්නේ. එතකොට මේ ක්‍රමය දිහා බලනකොට මම මේ අද දවසේ පැහැදිලි කරන සම්මාදිට්ඨි සූත්‍රයේ කොටසත් සරියුත් හාමුදුරුවෝ තමන් වහන්සේගේ වමනාවෙන් දේශනා කරපු එක. දැන් තමන් වහන්සේගේ වමනාවෙන්ම මේ සම්මා දිට්ඨිය සූත්‍රය නැත්නම් මේ සම්මා දිට්ඨිය ලැබෙන ක්‍රම 16ක් ගැන නැත්නම් ලැබෙන ලැබෙනකොට දකින්න පුළුවන් ලක්ෂණ 16ක් ගැනයි කියන්නේ. මේ 16ක් ගැන ඇයි සරියුත් හාමුදුරුවන්ට මේ මහා සංඝරත්නය හෝ එදා හිටියේ සදහැවතුන් දැනුවච්චරන්න උනේ සිදුුනේ ඇයි කියලා හිතුවොත් මේක වර්තමාන කාලයට වටින දෙයක් වෙනවා මේ කියන කාලේ නම් පින්වතුනි එදා සංඝ සමාජයේ වෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ පහළ වීමෙන් පස්සේ මේ ධර්මය ප්‍රසිද්ධ වීගෙන යනකොට ප්‍රචාරය වීගෙන යනකොට මේ සම්මා දිට්ඨිය නැත්නම් දර්ශනය කියන වචනේ සමාජගත වුණා. එතකොට හැමදෙනෙක් කෙරෙහිම නැත්නම් හැමදෙනාගේම සිත් තුළ මේ සම්මා දිට්ඨිය කියන්නේ මෙහෙමයි මෙන්න මෙහෙම දෙයක් කියලා සාකච්ඡාවට භාජනය වුණා. මහා සංඝරත්නය අතරත් නවක පැවිදි අය අතරත් මේ සාකච්ඡා ඇති වුණා. මේකේ ප්‍රතිඵලය තමයි සම්මා දිට්ඨිය පිළිබඳ වර්තමාන ලංකාවේ තියෙන ව්‍යාජ අර්ථකථන සමාජයේ වැපිරෙන්න පටන් ගත්තා. මෙය චරියුත් හාමුදුරුව දැකපු නිසාවෙන් උන්වහන්සේ කල්පනාවෙන් යුක්තව උවමනාවෙන් යුක්තව මහා සංඝරත්නය රැස් කරලා මම අද ධර්මයක් දේශනා කරනවා ඒ අහණ්ඩය කියන තමන් වහන්සේගේ පෙළඹීමක් යටතේ සිදු කරපු සූත්‍රයක් තමයි සම්මාදිට්ඨි සූත්‍රය. මම මේ නිදානේ මතක් කරේ ඇයි අපිටත් වර්තමානයේ මේ ගැටලුවම සමාජයේ තියෙන නිසා විවිධ පුජ්‍යලයන් විවිධ ආකාරයෙන් මේ සම්මාදිට්ඨිය පිළිබඳ අර්ථකථන දෙන නිසාවෙන් සහ ප්‍රායෝගික පුහුණු ආදී දේවල් හරහා මේ වැරදි අර්ථකථන වලට සමාජය එක් යන නිසාවෙන් අපේ සදාවත් බෞද්ධයෝ මේ සරියුත් ආම්ද්‍රෝ දේශනා කරපු මේ සැබෑ ධර්මය පිළිබඳව විමසීමක් ඉගෙන ගැනීමක් සිදු කරගත්තොත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා නැත්නම් අපිට හුඟක් වෙලාවට මේ වැරදි අර්ථකතන තියෙන විපරීත ධර්ම වලට මනස ගිහිල්ලා අපේ මේ ජීවිතයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්න බැරුව යනවා. අන්න ඒ කාරණේ නිසාවෙන් මේ සම්මාදිට්ඨි සූත්‍රය මේ පින්වතුන් හැම දිනාම හොඳින් ඉගෙන ගැනීම. යම් කිසි විදියක ශාසනික සේවාවක් උච්චරන්න පුළුවන්. Tamanට යහපතකුත් සංසාර විමුක්තියට හේතුවකුත් ඇති කර ගන්න පුළුවන්. මේ කාරණා ගැන සැලකිලිමත් වෙලා අපි බලමු මේ සරියුත් සාම්දුරෝ දේශනා කරපු සම්මා දිට්ඨි සූත්‍රය කුමන ආකාරයෙන්ද පෙළගස්වලා තියෙන්නේ කියලා. සරියුත් හාමුදුරුව මෙතෙන්දී මහා සංඝරත්නය මහා සංඝරත්නයෙන් ප්‍රශ්න කරලම හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරලම මේ සම්මා දිට්ඨිය සම්බන්ධව නැත්නම් සම්මා දිට්ඨි ලාභියෙක් වුණාම එයාගේ මනසේ තියෙන ස්වરૂපය සැබෑ தත්ත්වය ගැන කාරණා 16ක් දේශනා කරනවා ඒ කාරණා 16ම ධර්මා දේශනාවක් විදිහට කරන්න ගියොත් විශාල කාලයක් යනවා. නමුත් අපි මේ සූත්‍රයේ තියෙන දෙවෙනි කාරණය තමයි අද දවසේ මාතෘකාවට ගත්තේ. එතෙන්නේ මෙන්න මෙහෙම දේශනාවේ ඇතුළත් වෙන්නේ මේ සම්මාදිට්ඨිය ලැබපු කෙනෙක් ඉන්නවද? මේ සම්මාදිට්ඨිය ලැබපු කෙනාගේ මෙන්න මේ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා කාරණා හතරක් ගැන කියලා බුදුහාමුදුරු මේ සරියුත් හාමුදුරු දේශනා කරනවා. ඒ කාරණා හතර තමයි ආහාරංච පජානාති. ආහාරය දැනගන්නවා. පජානාති කියන්නේ දැන ගැනීමට වැඩිය වෙනස් වචනයක් අපි සාකච්ඡා කරමු. ආහාර සමුදයංච පජානාති. දෙවෙනි එක. ආහාරය ගැන නැත්නම් ආහාරය ඇති වෙන හේතුව ආසන්න හේතුව දැනගන්න. ආහාර නිරෝධාංච පජානාති. ආහාර නිරෝධය ගැන දැනගන්න. ආහාර නිරෝධය ගාමිනී ප්‍රතිපදාය පජානාති. ආහාර නිරෝධය කරන ක්‍රමවේදයක් දැනගන්න. එතකොට බලන්න මෙතන තියෙනවා සම්මාදිට්ඨි ලාභියෙක් වෙන්න ආහාරය කියන මාතෘකාව යටතේ මේ ධර්මයේ යටතේ කාරණා හතරක් දැනගත්තොත් යම්කිසි කුජලයේ එයා සම්මා දිට්ඨිලාභියෙක් වෙනවා. කුමක්ද මේ කාරණා හතර? ආහාරය ගැන දැනගන්න ඕනේ. ආහාරයට හේතුව දැනගන්න ඕනේ. ආහාර නිරෝධ වීම දැනගන්න ඕනේ. ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැත්නම් ආහාර නිරෝධයට පත් වෙන ක්‍රමය දැනගන්න ඕනේ. මෙන්න මේ කාරණා හතර යමෙක්ගේ මනසේ එක මොහොතක තියද ඒ මොහොත සම්මා දිට්ඨිය ලැබවු මොහොත. දැන් මෙන්න මේ කාරණය උඩ මේ පින්වතුන්ට බලන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් අනුමාන වශයෙන් නැත්නම් සුතමේ වශයෙන් මේ ආහාර කියන්නේ කොමක්ද මේ ආහාර කියන්නේ ගැඹුරු ධර්මයක් මේ ආහාර ගැන විස්තරයක් සතිය මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා ආහාර හතරක් ගැන කියනවා ඒ ආහාර හතර සරියුත්හාමුදුරුවොත් වෙනත් සූත්‍රවලදී බුදුහාමුදුරුවොත් පෙන්වා වදාලේ ඔය පින්වතුන් ගන්න බණ අහලා ඒ වගේම පොත් බලලා හොඳින් දන්න වචන හතරක් කුමක්ද පළවෙනි ආහාරය තමයි කබලින්කාර ආහාරය දෙවෙනි ආහාරය ස්පර්ශ ආහාරය තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය හතරවෙනි ආහාරය විඥාන ආහාරය එහෙනම් මෙන්න මේ ආහාර වර්ග තියෙනවා හතරක්. ඒ හතර තමයි කබලින්කාර ආහාරය, ඒ වගේම ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. දැන් මේ ආහාර හතර ගැන දැනුවත් වෙලා පුජ්‍යලයේ සත්‍යයේ ඒ හතර ඇති වෙන්නේ හේතුව සමුදය දැනගත ඒ හතර නිරෝධ වෙච්ච තැනකුත් හඳුනගෙන ඒ හතර ආහාර හතර නිරෝධ වෙන ක්‍රමයකුත් දැනගත්තොත් අන්න එයා සම්මාදිට්ඨිලාභයක් වෙනවා. එහෙනම් දැන් ආහාරය පිළිබඳව දැනගන්න ඕනේ සාමාන්‍ය ආකාරයට මොකද්ද මේ ආහාරය කියලා. ඊගාට ඒකට හේතුව දැනගන්න ඕනේ. ඊළඟට ඒකට නිරෝධය නිරෝධ වෙච්ච තැන ජීවිතේ දැකලා තියෙන්න ඕනේ. ඊළඟට Nirodhaයටපත් වෙන ක්‍රමයක් දැනගෙන තියෙනවා. මේ කාරණා හතරක් ආහාරය සඳහා වෙන්න ඕනේ. දැන් තේනවා මේ පින්වතුන්ට ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, ඒ වගේම විඥාන ආහාර. එහෙනම් මේ හතර පිළිබඳව දැනගන්න ඕනේ හතර ආකාරයකින්. ඒ කියන්නේ 16 ආකාරයකින්. එහෙම පැහැදිලි කරන්නේ ඇයි? කබලෙන්කාර ආහාරය දැනගන්න ඕනේ. ඒකට හේතුව තණ්හාව කියලා දැනගන්න ඕනේ. ඒක කබලෙන්කාර ආහාර නිරෝධ වෙච්ච තැන දැනගන්න ඕනේ. කබලෙන්කාර ආහාර නිරෝධ කරන අනුපිළිවෙල ක්‍රමය දැනගන්න. මේ ආකාරයෙන් බලන්න අනිකුත් ආහාර තුන් වර්ගයට දැනගත්තම ඔක්කොම සංඛ්‍යාව 16ක් වෙනවා. මෙන්න මේ 16 එක මොහොතක මනසේ තියෙනවා නම් ඒ මොහොත සම්මා දිට්ඨිය ලැබිච්ච මොහොතක් යම්කිසි පුජ්‍යලයේ මෙන්න මේ වගේ මොහොතක් අතීත ජීවිතේ පාස් කරලා තියද පහු කරලා තියද එයා සම්මා දිට්ඨිලාභියෙක් වෙනවා මේක තමයි සරියුත් හඳුරාගේ දේශනාව දැන් අපිට සමාජයේ හුඟක් අය සම්මා දිට්ඨිය ලැබෙන්නේ මෙහෙමයි මෙන්න මේ විදිහයි කියලා කියනවනම් ප්‍රකාශ කරනවනම් මේ පින්වතුන්ට ඇත්තටම මේ ධර්ම න්‍යාය මේ ආහාර නිරෝධය වෙන න්‍යාය දැනගත්තොත් ඒ පුජ්‍යලයා කියන දේ ඇත්තද පිළිගත යුතු දෙයක්ද බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟද නැද්ද කියලා තීරණයකට එන්න පුළුවන් එහෙම තීරණයකට එන්න පුළුවන් වුණාම සුතමේ වශයෙන් වුණාත් එයාට පුළුවන් ඒ බොරුවට අහු වෙන්නේ නැතුව සමාජයේ තමන් කරන මේ සීල සමාධි ප්‍රඥා දියුණු කරමින් ඉදිරියට ගිහිල්ලා කවදා හරි මේ ආහාර හතර නිරුද්ධ කරගන්න. නැත්නම් නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් මේ ක්‍රමය මෙහෙම කිව් දේශනා කරාට පැහැදිලි කරාට මේ පින්වතුන්ට පැටලිලි සහගතයි. අපි බලන්න ඕනේ දැන් කුමක්ද මේ ආහාර හතර? දැන් ආහාර හතරේ ස්වરૂපය කුමක්ද? දැන් පින්වතුන් අහලා තියෙනවා කබලින්කාර ආහාර කියන්නේ බණ පොතේම සඳහන් වෙනවා. අපි ගන්න බත් වෑංජන එළවලු පළතුරු ආ බීම වර්ග. දැන් මේ පින්වතුන් අද උදෑසන ගත්තේ ඊයේ දවසේ ගත්ත හැමදාම තමන්ගේ දිවි පැවැත්මට ගන්නා වූ පිටින් සමාජයෙන් නැත්නම් පරිසරයෙන් ගන්නා වූ ආහාර තමයි මේ කබලින්කාර ආහාර කියන්නේ. දැන් ස්පර්ශ ආහාර කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. දැන් මේ වෙලාවේ මේ ස්පර්ශ ආහාරයි මේ ආහාර වර්ග හතරම අපිට තියෙනවා. මේ ස්පර්ශ ආහාර කියන්නේ අපේ ඉන්ද්‍රිය දස්කන් ආසාදී ඉන්ද්‍රියන් නිසාවෙන් ඇතිවන අරමුණු ඉන්ද්‍රියන් වලට අරමුණු ගැටිලා ඇහැට රූප ගැටිලා රූපයේ පේනවනම් මේක ස්පර්ශය හරහා ඇති වෙන දෙයක්. එය ආහාරයක් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. දැන් හොඳම දේ තමයි මේ පින්වතුන් දැන් බණ අහනවා. මේ බණ අහනවා කියන්නේ තමන්ගේ කනට මේ දේශනා කරන ධර්මය අරමුණු කරගන්න. දැන් අපිට මේ වෙලාවේ මේ බණහන මැදිරියේ ඉන්න පින්වතුන් වෙන්න පුළුවන්. ඒ වගේම නිවස්වල බණහන පින්වතුන් වෙන්න පුළුවන්. මේ වර්තමානයේ මේ බණහන වෙලාවේ අපිට ප්‍රබලම ආහාරයක් තමයි ස්පර්ශ ආහාරය. ඒ කියන්නේ බණ ඇහෙනවා නම් ඇහෙන්නේ මට නම් එතන තියෙන්නේ ස්පර්ශ ආහාරය. දැන් මේ ආහාර කියන වචනයත් තව බලන්න ඕනේ බුදුහාමුදුරු ආහාර කියන්නේ සංසාරේට ආහාර. සංසාරය කියන එක පවතින්නේ ආහාරවල. එහෙමනම් තව විදියකින් බැලුවාම බුදුහාමුදුරු මේ දේශනා කරන්නේ සංසාරයේ පවතින ආහාර වර්ග තියෙනවා හතරක්. ආහාර වර්ග හතරක් තියෙනවා. එතකොට දැන් මේ පින්වතුන් මේ වෙලාවේ සංසාරය හදන්නේ පවතිනවා කියන්නේ අනාගත සංසාරය අපි හදනවා කියන එකනේ. දැන් මේ පින්වතුන් මේ මොහොතේ අනාගත සංසාරය හදන්නේ ස්පර්ශ ආහාරයක් හේතු කොටගෙනයි. ප්‍රබලව. ඒ ස්පර්ශ ආහාරය කුමක්ද? ධර්මයේ ඇසීම. ධර්මයේ ඇසීම කියන එක මේ පින්වතුන්ගේ අනාගත සංසාරයක් හදන දෙයක්. ඒ සංසාරය හොඳයි හැබැයි. දැන් තව කෙනෙකුට මේ මොහොතේදී ඕනනම් වෙන ලෝභ දේශ මොහෝ වැඩෙන දෙයක් අහන්න පුළුවන්. අහමින් එයා සතුටින් ජීවත් වෙන්න පුළුවන් පින්වතුන් වගේ බණහනවා වගේම සතුටින් ඉන්න පුළුවන්. එයා සංසාරයක් හදනවා ස්පර්ශ ආහාර වලින්. එයාගේ සංසාරයෙන් නරකයි. එතකොට ස්පර්ශ ආහාර කියන්නේ ඒවයි. ස්පර්ශ කියන්නේ අපේ ඇස් වලට පේන දෙයක් තියෙද, කන් වලට ඇහෙන දෙයක් තියෙද, නාසයට ගඳ සුවඳක් තියෙද, දිවට රසයක් තියෙද, කයට ස්පර්ශයක් තියෙද, මනසට ධම්මයක් තියෙද. ඔන්න ඔය ටික ස්පර්ශයි. එතකොට මේ ස්පර්ශය ආහාරයක් කරගන්න එක සත්‍යයේ ලෞකික ලක්ෂණයක්. ලෝකෝත්තර ලක්ෂණය නෙවෙයි ලෞකිකත්වයේ තියෙන හැකියාවක්. අපිට ඇහෙන දේ අපි ආහාරයක් කරගෙන සංසාරය හදනවා. අපිට පේන දේ ආහාරයක් කරගෙන අපි සංසාරයක් හදනවා. ඒ ස්පර්ශ ආහාරය. දැන් මේකටත් වැඩිය බුදුහාමුදුරුවෝ පෙන්වනවා තව ආහාරයක් අපි ළඟ සංසාරය හදන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ ආහාරය තමයි මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතනා කියන්නේ මනෝ කියන්නේ මාන මන ඉන්ද්‍රිය. සංඥා චේතනා මනසෙට එන අරමුණු හරහා ආපු අරමුණ මට කල්පනා වුණා මට මතක් වුණා කිව්වම ස්පර්ශාහාරය. දැන් මේ පින්වතුන්ට මේ බණහනකොට බණ ධර්මයේ ඇහෙනකොට ස්පර්ශාහාරය. නමුත් මේ බණ ඇහෙනකොට මේ පින්වතුන්ට මේ ධර්මයේ මේ මොහොතේ කියන දේට අනුරූපව අතීතයක් මතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතීතය මතක් වෙනවා ඉස්සර කියවපු පොත සම්මාදිට්ඨි සූත්‍රයේ කියවපු තැනක් මතක් ඒ කියවපු තැන මතක් වෙලා මේ පින්වතුන්ට පුළුවන් වුණනම් ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන ඒ කියවපු තැන නැත්නම් වෙන ඉස්සර කාලේ අහපු බණක් ගැන දැන් මනසෙන් සංඥා චේතන ඇති කරවන්න. දැන් එවැනි මනස මානසිකව මේ අස්කන්නාසාදීන්ද්‍රයන් වලින් තොරව මනසින් ඇති කරන සංකල්පනා සංඥා චේතනා වෙනම ආහාරයක් විදිහට බුදුහාමුදුරුව වර්ග කරා. මේක මනෝ සංචේතන ආහාර කියනවා. එහෙමනම් දැන් මේ පින්වතුන්ට දැන් මේ ආහාර වර්ග තුනක් කිව්වා. මේ තුنين ජීවිතේ අපි මේ වෙලාවේ වැඩියෙන්ම අනුභව කරන ආහාරය ඇහුවොත් කියන්න සිදු වෙන්නේ කුමක්ද? අපිට කියන්න සිදු වෙන්නේ අපේ ජීවිතයේ වැඩිපුරම අනුභව කරන ආහාරය මනෝ සංචේතන ආහාරය. ඊට අඩුවෙන් අනුභව කරනවා ස්පර්ශ ආහාර. ඊටත් අඩුවෙන් අනුභව කරනවා කබලින්කාර ආහාර. දැන් තව ආහාරයක් තියෙනවා අපිට සංසාරය හදන්න ඉතුරු වෙලා විඥාන ආහාර. මේ විඥානය කියනකොට අපි දන්නවා සිතටත් විඥානය කියන. මේ විඥානය බුදුහාමුදුරන්ගේ ධර්මයේ විඥානය කියන්නේ වෙන් කිරීමයි. වෙන් කිරීම කියන අර්ථයයි විඥානය. එතකොට මේ විඥානයේ වෙන් කිරීමේ තුලත් අපිට සංසාරයක් හදනවා. උදාහරණයක් විදිහට විඥානය ආහාර කරගෙන ඔයගොල්ලෝ දැන් මේ පින්වතුන් හැමදෙනාම දන්නවා මේ වෙලාවේ මම බණ අහනවා. බණ අහනවා මිදුලා අතු ගන්නවා නෙවෙයි කියලා. ඒතර බණ අහනවා මිදුලා අතු ගන්නවා වෙන්න බෑනේ ඒක. කොහොමද මේක මේ විදිහේ දැනුමක් ආවේ අපිට? මෙන්න මේ විඥාණය තමයි මේ වෙන් කරලා දෙන්නේ. මෙන්න මේ වෙන් කිරීමේ හැකියාවට තමයි විඥාණය කියන්නේ. දැන් මේ පින්වත්තුන් බණ අහනවා කියලා දන්නවා. ඒ වගේම දැන් මම දන්නවා මම බණ අහනවා නෙවෙයි හාමුදුරු වශයෙන් බණ දේශනා කරනවා. එතන මම බණ දේශනා කරනවා කියලා දැනුමක් ගන්න මගේ විඥාණය. වෙන් කිරීමේ. මේ පින්වත්තුන් ධර්මය අහනවා ශ්‍රවණය කරනවා කියලා වෙන් කරගන්න ওই පින්වතුන්ගේ විඥානය. එතකොට මේ වෙන් කිරීම කියන අර්ථයක් ක්‍රියාත්මක වෙන මානසික බලවේගයක් අපි ළඟ තියෙනවා. මේක සියුම්. මෙතන තමයි මේ ආහාරයේ තියෙන ගැඹුරුම තැන තියෙන්නේ. මේ වෙන් කිරීම තුළින් සංසාරයක් හදනවා. වෙන් කිරීම කියන විඥානය නම් සංසාරයට ආහාරයක් වෙනවා. ඒක අපි ළඟ තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් කෙටියෙන් අපි සලකා ගන්න වෙනවා. එහෙනම් ආහාර නිරෝධ වෙච්ච තැන සංසාර විමුක්තියයි. එතකොට ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ කුමක්ද කියලා සුතමේ ඥානයක් විදිහට දැනගන්න ඕන. මෙන්න මේක දැනගත්තම අර සම්මාදිට්ඨි ලාභීන් විදිහට බොරුවට කියන අය වැරදි අර්ථකථන දෙන අයගෙන් ඔයගොල්ලන්ට ගැලවෙන්න ලීසි. අපි ඉගෙන ගන්න වෙන්නේ මොකද්ද? ආහාර විමුක්තිය නැත්නම් ආහාර නිරෝධය වෙනවා කියන්නේ කොහොමද? එතකොට ආහාර හතරක් තියෙනවා අපිට නිරෝධය ගැන දැනගන්න. මේකයි නිරෝධය තමයි අපහසු දැනගන්න. ආහාර හතර දැනගන්න පුළුවන්. දැන් මම කියා දුන්නා ඔයගොල්ලෝ දන්නවා කින්වතුන් දන්නවා කබලින්කාර ආහාර කියන්නේ මේ මෙන්න මේවා අපි කන බොන જાති. ස්පර්ශ ආහාර කියන්නේ මේ ඇහැට පේන කනට ඇහෙන දේවල්. ස්පර්ශය. මනෝ සංචේතන ආහාර නොදන්නවා දැන් කියා දුන්නාම මේ මානසයෙන් ඇතිවන කල්පනා කියලා ගන්න පුළුවන් සංඥා චේතනා. විඥාන කියන්නේ වෙන් කරන එක. ඒක නම් තේරෙන්නේ නැතුව ඇති. නමුත් මෙහෙම එකක් කියලා අනුමානෙන් කියන්න පුළුවන්. මේක මේක තමයි ආහාරංච පජානාති. දැන් ආහාරයට හේතුව තණ්හාව කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට ආහාරයට හේතුව තණ්හාව කියලා දැනගන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ ජීවිතයේ එක මොහොතක් ආහාර හතරම නිරුද්ධ කරගන්න. අන්න එක මොහොතක් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගයෙන් එක මොහොතක් ආහාර හතරම නිරුද්ධ වුණාද අන්න එදාට ඒ නිරුද්ධ කරගත්ත කෙනාට තණ්හාව හඳුනා ගන්න පුළුවන්. නැතු ආහාර තියාගෙන තණ්හාව ගැන පොත් ලිව්වත් වැඩක් නෑ. ඒ තණ්හාවමයි හේතුව ආහාරයට. එතකොට ඒ ආහාරයට හේතුව තණ්හාව. මලා තණ්හාව ගැන අපි සාකච්ඡා කරනවා, ලියනවා, විවිධ දේවල් කරනවා. එතකොට එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟ වෙන්න බෑ. යන්න පුළුවන් වෙන්නේ ආහාර නිරුද්ධ කරගන්න තනක් ඉගෙන ගන්න ඕනේ. මෙතන මේ ආහාර නිරුද්ධ කිරීමේ ක්‍රමවේදය තුල මේ පින්වතුන්ට පහසුවක් තියෙනවා අනිකු ඒවට වැඩි. කුමක්ද ඒ පහසුව? මේ ආහාර හතර අනුපිළිවෙලටයි නිරුද්ධ වෙන්නේ. පළමුව නිරුද්ධ වෙන්නේ කබලින්කාර ආහාරය. දැන් කබලින්කාර ආහාරය කියන්නේ බත් වෑංජන මේ වගේ අපි පරිසරයෙන් සමාජයෙන් ගන්නා වූ අපේ ශරීරය තුළට දා ගන්නා වූ ආහාරය. දැන් මේ පින්වතුන්ට මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකක්ද මේ ප්‍රශ්නය? දැන් මේ පින්වත්තුන් ආහාර ගන්නෙ නැහැ. වතුර පානය කරන්නේත් නැහැ, බීම පානය කරන්නේත් නැහැ. කබලින්කාර ආහාර පරිභෝජනයක් මේ වෙලාවේ ඉන්නේ අපි දැන් ධර්මය අහනවා. බණ අහනවා. මේ බණ අහන වෙලාවේ කබලින්කාර ආහාර අපේ නිරුද්ධද නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන උත්තරය ගැන අපේ දැනුමෙන් දෙන්න පුළුවන් උත්තරේ කුමක්ද? දැන් අපි බණ අහනවා බුදුහාමුදුරෝ දේශනා කරන ආහාර හතරක් තියෙනවා කියලා. ඒ ආහාර නිරුද්ධ වුණොත් විමුක්තිය කියනවා සංසාර විමුක්තිය සම්මාදිට්ඨිය කියනවා. දැන් අපිට එහෙනම් යොදා ගන්න වෙනවා හොයා ගන්න වෙනවා. අපි බණහන වෙලාවේ මේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙලාද නැද්ද? දැන් කබලින්කාර ආහාර කියලා නම් බණ පොතේ විස්තර වෙන්නේ අපි පිටතින් ගන්න බත් වෑංජන ආදී අපි ඒ කෑම බීම. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ කෑම බීම ගන්නෙ නෑ. නමුත් ධර්මානුකූලව දැන් මේ මොහොතේදී මේ කිසිම පින්වතෙක්ගේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙලා නැහැ. එහෙනම් අපි ධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ කොයි වෙලේද නිරුද්ධ වෙන්නේ? නිරුද්ධ වෙනවා කියන්නේ කුමක්ද කියලා ඉගෙන ගන්න වෙනවා. මේ මේ දේ ඉගෙන ගන්න ගියාම අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම පෙන්නුවත් ඔයගොල්ලන්ට ඒක ඒ විදිහට තේරෙන්නේ නැහැ. නමුත් කාලය අඩු නිසා මම කෙටියෙන් කියන්නේ මේ ගැන සැලකිලිමත් වෙලා නැවත නැවත හිතලා බලන්න මේ පින්වතුන්ගේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා කියලා ධර්මයේ තියෙන්නේ කබලින්කාර ආහාර ගත්ත නිසා නැත්නම් බත් වෑංජන ගත්තේ හින්දා දැන් මොකද්ද අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඊයේ අද උදේ ආහාර ගත්ත එකෙන් දැන් ඉතුරුවක් තියෙනවා ඒ ඉතුරුව තමයි අපේ ශරීරය මේ මාංශ කය දැන් ওই පින්වතුන් වාඩි වෙලා ඉඳ යොදාගෙන තියෙන බණහන් වාඩි වෙලා ඉඳ යොදාගෙන තියෙන ඔය ශරීරය තම තමන්ගේ මස් වලින් ඇට වලින් හැදිච්ච ශරීරය. දැන් ওই ශරීරය මම කියන ස්වરૂපයෙන් මගේ මම වාඩි වෙලා ඉන්නවා බනහඬ කියන සංකල්පයේ හිතේ තියෙද එතන එන්නේ සංකල්පයේ තියෙනකොට මේ පින්වත්තුන්ගේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙලා නැහැ. එහෙනම් තව ගෙටියෙන් ගමු. බුදුහාඳුරු දේශනා කරන්නේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ ශාරීරිය තුලින් මම ඉවත් වෙන එක. මගේ කියලා ශරීරයක් නැති මෙන්න මේක වෙනවා නම් ඔන්න එක ආහාරයක් නිරුද්ධ වෙනවා. දැන් බණ අහනකොට අහනකොට ඕක නොවෙනවද වෙනවද? වෙලා තියද නැද්ද කියලාත් ආය හොයන්න. දැන් මේ පින්වතුන් මෙහෙම වාඩි වෙලා බණ අහනවා. දැන් වෙනදත් බණ අහලා තියෙනවා. අද දවසේ වෙන්න පුළුවන්, වෙන දවසක වෙන්න පුළුවන්, ධර්මශාලාවක වෙන්න පුළුවන්, වෙන ස්ථානයක වෙන්න පුළුවන්. බණ අහනවා මේ පින්වත්තුන්ට ධර්මයේ කෙරෙහි මනස යදිලා තියෙනවා මානසිකාර තියෙනවා කොහෙද ඉන්නේ කියලා නිනව් නැතු යනවා එහෙම තැන් පාස් කරලා තියෙනවා ජීවිතේ බලන්න බණ අහන වෙලාවේ පාස් කරලා තියෙනවා අනන්තවත් පාස් කරලා තියෙනවා මං හිතේ කොහෙද කියලා දන්නේ මං හිතේ කොහෙද කියලා දන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද තමන්ගේ ශාරීරිය ආහාරයක් වෙලා නැහැ තමන්ගේ ශරීරය මම වෙලා නැහැ. ශරීරය නැති වෙලාද මේ වෙලා තියෙන්නේ නැහැ. ශරීරයක් තියෙනවා. ශරීරය තුලින් මම කියන හැඟීම හක් වෙලා. මේ පින්වතුන්ට සදහවත් පැත්තෙන් නැත්නම් කුසල මුල් එකතු වෙලා මේ දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බණ අහනකොට ওই දේ වෙන්න පුළුවන්. පිරිත් සජ්ජායනා කරනකොට වෙන්න පුළුවන්. පූජාවක් පවත්වනකොට වෙන්න පුළුවන්. මගේ ශරීරය ගැන නිනව්වක් නැතුව යන. ඉන්නේ කොහෙද කියලා දන්නේ නැතුව යන. සිහි කල්පනාව නැති වෙලා නෙමෙයි මේ වෙන්නේ. කරන ලද පින්කමට යොදපු මානසිකාර්ය අනුව. එහෙමනම් එවැනි තැනකදී ඔන්න කබලින්කාර ආහාර නිරෝධය. එතන එවැනි පින්කමක් ඔයගොල්ලෝ සතුටින් පින්කමක් කරන හොඳ පින්කමක්. දැන් ඕක කුසල මූලයකට උනා කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්න පුළුවන් අකුසල මූලයේ හරහත් නිරුද්ධ වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා තව කෙනෙකුට දැන් අපි හිතමු සත්තු මරණයකට තව කෙනෙක් සත්තු මරණයක දිහා බලා ඉන්නකොට ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. බනහනකොට ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති වගේම තමයි. එතෙන්දී මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ ශරීරයේ කබලින්කාර ආහාරේ නිරෝධ. නමුත් ඒක හොඳ සංසාරයකට හේතු වෙන්නේ. දැන් සරලව ගත්තොත් මෙන්න මේ මූල ධර්මය අනුව මේක වෙන්නේ. අපිට තියෙන කබලින්කාර ආහාර කියලා જાතියක් ඒවා කන බොන දේවල් තමයි. නමුත් කන බොන දේවල් මෙතනින් අහක් කරගන්න කාලා බීලා හදාගත්ත එක තමයි වර්තමානය. අපි ඊයේ පෙරේදා අතීතයේ කාලා බීලා හදාගෙන ඉතුරු කරගත්ත දෑවැද්ද තමයි අපේ ශරීරය. තේරුණා නේද? ශාරීරිය තුල මම ඉන්නකොට කබලින්කාර ආහාර නිසාවෙන් සංසාරයක් හදනවා. දැන් ඒක තවදුරටත් පින්වතුන්ට මේ ධර්ම කාරණේ තේරුම් ගත්තම තේරෙන්න ඕනේ දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා පන්සිල් රකින්නකොට පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න නිවසේ පොයට අටසිල් සමාදන් වෙන්න පොයට අටසිල් සමාදන් වෙලා මේ පින්වතුන්ට දෙනවා අට සිල් වල හත්වෙනි ශික්ෂාපදයේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණට්ටානා කියලා ශික්ෂාපදයක්. මේවා කොහෙටද මේ මල් ගන්ධ විලරුන් ඒ වගේම නැතුම් ගැයුම් මේවා කරන්නේ කොහෙන්ද? ශරීරයෙන් නේද? එතකොට මල් ගහන්නේ කොහෙද ශරීරය? සුවඳ විලවුන් ආලේප කරන්නේ කොහෙද? ශරීරය. නැටුම් නටන්නේ කවුද? ශරීරය. සින්දු කියන්නේ කවුද? ශරීරය ඕනේ. එතකොට කබලින්කාර ආහාර නිරුද්ධ වෙච්ච තැනක ඕක ශාරීරිය තමාගේ කියලා තේරෙන්න බෑ. තේරුණා නේද? එහෙනම් අටසිල් සමාදන් වුණා ඔයගොල්ලෝ උගන් ඔයගොල්ලන්ට පුහුණුවක් දෙන්නේ බුදුහාමුදුරුවෝ පේනවාද මේ කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න විදිය. හැම වෙලේම තමන්ගේ මූණ බලමින් ඇඳගත්තේ මේ ඇඳුම් විලාසිතාව ගැන හිතමින් දාපු මාළයේ ඒ වගේම රත්තරන් ආභරණ ගැන හිතුවා කියන්නේ කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවද ප්‍රබල කබලින්කාර ආහාර ගන්නවද ගන්නවා සංසාරේ හදනවා තමන්ගේ කබලින්කාර ආහාර වලින් තේරුණා නේද දැන් එහෙමනම් අපේ මේ ශරීරයේට ගැන හිතන මානසික ස්වરૂපය අඩු වෙන අඩු වෙන්න තමයි කබලින්කාර ආහාර නිරෝධයටපත් වෙන්නේ. දැන් ඒ නිසාවෙන් ඔයගොල්ලන්ට අටලිය සමාදන් වෙනකොට හත් වෙනි ශික්ෂාපදයේ සම්පූර්ණම දීලා තියෙන්නේ ඔන්න ඒ කබලින්කාර ආහාර නිරෝධ කරගන්න පසුබිමක් හදාගන්න. ශරීරය ගැන නොහිතන ඉන්න. ශරීරය ගැන අවධානය තියන්න එපා. මේ ශාරීරිය හිඳ සංසාරයක් හැදෙනවා. ඔන්න මෙහෙම වෙන්න හේතු කාරණා තියෙනවා සාංශාරික ලෝකයේ සම්මාදිට්ඨිය තිබුණත් එකයි නැතත් එකයි සංසාරේ ජීවත් වෙන සියලුම සත්‍යයන්ට කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා පස්ස ආහාරය ප්‍රබල වුණාම ඒ කියන්නේ මොකක්ද ඔයගොල්ලන්ට වෙලා තියෙනවා දැන් බලන්න ස්පර්ශ ආහාරය ප්‍රබල වුණොත් ඒ ස්පර්ශ ආහාරය ප්‍රබල වෙච්ච තරමට ඔයගොල්ලන්ට කබලින්කාර ආහාරය නිරුද්ධ වෙනවා දැන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක් ඒ ක්‍රිකට් ක්‍රීඩා කරන එක දිහා ටෙලිවිෂන් එකේ හෝ ඒ ක්‍රීඩාංගණයට ගිහිල්ලා බලාගන්නකොට මොකද වෙන්නේ? එයා ඉන්න තැනක් එයා දන්නවා. කොහොමද ඒක වුනේ? අර ස්පර්ශ ආහාරය ප්‍රබල වෙලා කබලින්කාර ආහාරය දුර්වල කරා. දැන් තව කෙනෙක් පින්කමක් කරන්න ගියත් ඕක වෙන්න පුළුවන්. එහෙනම් ස්පර්ශ ආහාරය ප්‍රබල වෙන්න පුළුවන් කෙනෙකුට යම්කිසි විදිහකදී මේ නීවරණ වල ක්‍රියාකාරීත්වය උඩ කබලින්කාර ආහාරයත් දුර්වල කරගෙන ඒ එක ස්පර්ශ ආහාරයක් ප්‍රබල වෙලා ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට යාගේ කය දැනෙන්නේ. ජීවිතේ දැන් මේ යාන්ත්‍රණය හොයන්නේ. ඔයගොල්ලන්ට ශාරීරිය දැනෙන්නේ නැති තැන් දෙවිධයකට එන්න පුළුවන්. එකක් තමයි කුසල මූලිකව ලැබෙන ස්පර්ශ ආහාරයෙන්. අනික තමයි අකුසල මූලිකව ලැබෙන ස්පර්ශ ආහාරය. එහෙම නැත්නම් ශාරීරිය නොදැනලා යන්න තව විදිහක් තියෙනවා මේ පින්වතුන්ට ප්‍රබල වෙන්න ඕනේ මනෝ සංචේතන ආහාර. එතනක් තියෙනවා කුසල මූලික මනෝ සංචේතන ආහාර වලින් ශරීරයන් හොදන යන්න පුළුවන් කබලිකාර ආහාරයත් අපේ නිරුද්ධ වෙන්න පුළුවන් ස්පර්ශ ආහාර නිරුද්ධ කරගන්න. එනම් ප්‍රබලයි මනෝ සංචේතන ආහාර. කෙටියෙන් ගත්තොත් එවැනි තැනක් කියනවා. ඔයගොල්ලන්ට ජීවිතේ ඕන තරම් තියෙනවා. ඔයගොල්ලෝ ශෝක කරන වෙලාවක් බලන්න. gedara යම්කිසි විදියක ශෝකයක් ප්‍රබල ශෝකයක් ඇති වෙලා ඇඳකට වෙලා පුටුවකට වෙලා ඉන්නකොට ශෝකය කියන්නේ මොන ආහාරයක්ද? අකුසල මූලයන්ගෙන් ඇතිවෙච්ච මනෝ සංචේතන ආහාරය. මනසින් හදපු සංඥා චේතනා ටිකක් තමයි ශෝකය. දැන් ශෝකයෙන් ඉන්න වෙලාවේ හැමෝටම අත්දැකීම් තියෙනවා. ශෝකයෙන් ඉන්න වෙලාවේ ඉන්න තැන දන්නවද? ශරීරයේ තියෙන විදිය දන්නවද? නෑ. අධික ශෝකයෙන් ඉන්න වෙලාවේ කෙනෙකුට කතා කරාට උත්තර දෙනවද? ස්පර්ශයෙන් ඇහෙනවා කියන්නේ? නෑ. බඩගිනි දැනෙනවද? නෑ. නොකා නොබී හිටියේ. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ප්‍රබල වූ මනෝ සංචේතන ආහාරය විසින් ස්පර්ශ ආහාරයත් යටපත් කරගෙන කබලින්කාර ආහාරයක් යටපත් කරගෙන. තේරුණා නේද? නැතුව කාපු බීපු එක නෙමෙයි මතක තියාගන්න කාපු බීපු එක නෙමෙයි කබලින්කාර ආහාරය. කාලා බීලා හදාගත් එක. හදාගත් එක මොකද ශරීරය. ශරීරයේ මම වෙච්ච තැන සංසාරයට ආහාරය. ශරීරය තුලින් මම ගිලිහෙච්ච තැන සංසාර නිරෝධය. හැබැයි එක නිරෝධයයි. මොන නිරෝධයද තියෙන්නේ? කබලින්කාර ආහාර නිරෝධය. කබලින්කාර ආහාර නිරෝධය වෙනයි හින්දා කුසල් වලින් නිරෝධ වුණාම තමයි අපි කුසල් කරලා කැමති වෙලා පිරිත් කියනකොටත් මේක වෙන්න පුළුවන්. පූජා පවත්වනකොට වෙන්න පුළුවන්. දානයක් දෙනකොට වෙන්න පුළුවන්. ඒ කුසල් මූලික වෙලා. තව සත්තු මරන්න පුරුදු වෙච්ච මිනිහට සත්තු මරන කොටත් මේක වෙනවා. ඒක හින්දා යා සත්තු මරන්න කැමති. ඒක තමයි සතුට. සංසාර සතුට. එතකොට සංසාර සතුට ක්‍රම දෙකක් එන්න පුළුවන්. එකක් තමයි කුසල් මූලික වෙන සතුට, අනික තමයි අකුසල් මූලික වෙන සතුට. සතුටක් එන තැන වැඩි හරියක් වෙලා තියෙන්නේ කබලින්කාර ආහාර නිරෝධය. ඒ මේකින්ද සංසාරේ අපි රැවටෙනවා අහුවෙන. දැන් මේ தත්ත්වය තමයි අපිට තියෙන්නේ. දැන් කබලින්කාර ආහාරය නිරෝධ වුණත් කෙනෙකුට ඊගාවට ආහාර තුන් වර්ගයක් තියෙනවා. මේ ආහාර තුන් වර්ගය නිරෝධ කරන්න යනකොට ඔයගොල්ලන්ට පුළුවන් අකුසල බලයකින් අකුසල ක්‍රියාකාරීත්වයකින් උනත් කබලින්කාර ආහාර නිරුද්ධ කරලා ජීවත් වෙන්න. ඒක හින්දා අකුසල් කිරීමත් සතුටක් සත්‍යයන්ට. එලක් ඇයට පුළුවන් කුසල් කරලා ආහාර ටික නිරුද්ධ කරගන්න. එතකොට කුසල් කිරීම සතුටක් වෙනවා සමහර අයට. නමුත් තව භාවනාවකින් පුළුවන් සමත භාවනාවකින් පුළුවන් මනෝ සංචේතන ආහාර නිරුද්ධ කරනවා. ප්‍රබල භාවනාවකින් පුළුවන් විඥාන ආහාරන් විතරක් තනි කරගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමත භාවනාවකින් බෑ විඥාන ආහාරය නිරුද්ධ කරන්න. සතිපට්ඨාන භාවනා ඕන එකකින් පුළුවන් මේ ආහාර හතරම නිරුද්ධ කරගන්න. මම හිතන්නේ කාල වේලාව ඉක්මවලා තියෙනවා. මේ පින්වතුන් දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ආහාර හතරම නිරුද්ධ කරන ඒකායන මාර්ගය සතිපට්ඨානය. සතිපට්ඨානේ වඩනකොට පිළිවෙලට මේ දේ වෙනවා. විස්තර කරපු දේ තව පැහැදිලි කිරීමක් අපි ඊගාව ධර්ම දේශනාවක් පවත්වන වෙලාවදී කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ කබලින්කාර ආහාරය ගැන දැනුවත් වීමෙන් නවතිමු. මේක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන තැන හඳුනගන්න ඉදිරියේදී මේ හැකියාව වැඩි කරගෙන මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න සම්මා දිට්ඨිය ලබා ගන්න තමන්ට හේතු කාරණාවක් කර ගැනීමට මේ ධර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සම්දිත්තා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සම්දිත්තා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ